ඊළඟට අහලා තියෙනවා කවදාවත් විසඳලා ඉවර කරන්න බැරි ප්‍රශ්න අහලා තියෙනවා. ඒ කියන්නේ නිවසේ සංගීත දානයක් පවත්වද්දී ස්වාමීන් වහන්සේලාගේ මස් මාංශ පිළියෙල කිරීම සුදුසුද? ඕක අතීතෙත් කිසිදාක විසඳලා ඉවරයක් කරන්න බැරි වෙච්ච වර්තමානයේ විසඳලා ඉවරයක් කරන්න බැරි අනාගතේ කිසිදාක විසඳලා ඉවර කරන්න බැරි ප්‍රශ්නයක්. මස් මාංශ ප්‍රශ්නයක්. ඒ මොකද ඔව් කියන්නත් ඕන තරම් හේතු තියෙනවා නෑ කියන්නත් ඕන තරම් හේතු තියෙනවා. ඉතින් හැමෝම එක අදහසක නෑ එක් එක්කෙනා එක එක අදහස්. ඒ නිසා ඒකට හොඳම දේ තමයි Tamanට හැඟෙනවා නම් ඒක සුදුසු නැහැ කියලා Taman නොකා ඉන්න Tamanට හැඟෙනවා නම් අනුන්ට දෙන එකක් සුදුසු නැහැ කියලා Taman නොදී ඉන්න. එච්චරයි. Tamanට හැඟෙනවා නම් කෑවට ඒ මම මරාපු මාංශයකුයි කන්නේ මට පව සිද්ධ වෙන්නේ නැහැ කියලා Tamanට පැහැදිලිව Tamanගේ මනස නිදහස් කරගන්න පුළුවන් නම් ආහාරයක් හැටියට තියෙන දේ අනුභව කරන්න. තමන්ට අදහසක් තියෙනවා නම් ස්වාමීන් වහන්සේගේ පෝෂණය සඳහා මස් මාංශ ටිකක් සකසලා දෙන්නට ඕනේ කියලා කුසල හැඟීමෙන් ඒක සකසලා දෙන්න. එච්චරයි. තමන්ට යම්තමට හරි මනසට සැකසංකාවක් ඇති වෙලා තියෙනවා නම් ඒකත් එක්කලා කන්න යන්නත් එපා දෙන්න යන්නත් එපා ඒ තුල කුසලයක් ජනිත වෙන්නේ නැහැ මොකද අර සංකාවත් එක්කලා හැමතිස්සෙම ඇතුළත අරුබුදයක් තමයි ඇති වෙන්නේ දැන් ඒ නිසානේ බුදුහාමුදුරුව මස් මාංශ සම්බන්ධව දේශනා කරන්නේ අදිත්ත අසුත තුන්වෙනි මොකද්ද අපරිසංකිත අදිත්ත කියලා කියන්නේ තමන් වෙනුවෙන් මරුවා කියලා දැක්කෙත් නැති අසුත කියලා කියන්නේ තමන් වෙනුවෙන් මැරුවා කියලා ඇහුවෙත් නැති අපරිසංකිත කියන්නේ සැකයකුත් නැති තමන් වෙනුවෙන්ම මේ සතා ඝාතනය කළා කියලා සැකයකුත් නැති. ඒතකොට දැන් ඔය ඇති වෙන්නේ මොකද්ද? සැක. දැන් මේක කෑවහම කන නිසා නේද විකුණන්නේ විකුණන නිසා නේද මරන්නේ දැන් එතකොට මමත් ඒකට සම්බන්ධ දැන් මෙහෙම මෙහෙම හිතලා හිතලා අර මුලින් මරපු එකේ පාපය මම මනසින් අනුමෝදන් එතකොට එහෙම අනුමෝදන් වෙන්න ගියොත් ඉතින් පාපයක්ම තමයි. අර පින්කම් වගේ තමයි පව් කළොත් අපිට ඕන නම් එහෙම හිතලා හිතලා අනුමෝදන් වෙන්න පුළුවන්. එතකොට එහෙම හිතෙනවා නම් Tamanට ඒ සැකයත් එක්ක මස් මාංශ කන්න එපා. ඒ සැකයත් එක්ක මස් මාංශ දෙන්නත් එපා. ඒකෙන් අරුබුදයක්මයි ඇති වෙන්නේ. ඉතින් Tamanට එහෙම සැක සංකාවක් ඇති වෙන්නේ නැත්නම් මේ මරපු මාංශයක් මම ශරීර සෞඛ්‍ය සඳහා අනුභව කරනවා කියලා Taman දන්නවනම් ශරීර සෞඛ්‍ය සඳහා අන්නයට ඒබඳු මාංශයක් ආහාරය සඳහා දෙනවා කියලා Tamanට හිත නිදහස් කරගෙන ඒක කරන්න පුළුවන් නම් ඉතින් දෙන්න වළඳන කෙනෙක් වළඳයි. දුන්නු පමණට හැමෝම වළඳන්නේත් නැහැ. උන්වහන්සේලා Tamanගේ ප්‍රතිපත්තියක් එක්කනේ ඒක කරන්නේ.